හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි ඉමක් කොනක් පරක් පෙරක් නැති අනවරාග්‍රෝ සංසාර ගමනක ඔබත් මාත් ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ආවා මේ ආපු දීර්ඝ සංසාර ගමනේදී එකම බුද්ධ ශාසනයක්වත් හරියට අපි ඇසුරු නොකළ නිසා අවබෝධ කර නොගත් නිසා තාම අපි සසරට උරුම වෙච්ච නියම වෙච්ච අය වෙලා ඉතින් බුද්ධ දේශනාව ස්වභාවයෙන් ටිකක් ගැඹුරුයි ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි නමුත් නුවණක් තියෙන සද්ධාව තියෙන කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි නෑ පුළුවන් මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයේදී මේ ධර්මය අවබෝධ කරගත හැකියි. ඉතින් මේ ධර්මය අවබෝධ වුණොත් තමයි අපිට මේ සියලුම සසර දුක හිමා කරගන්න පුළුවන් වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නොඑක් විටක සසර ස්වභාවයේ ආදීනවේ දුක් සහිත බව පෙන්වා වදාලා සසර විඳ දුක් ඒ වගේම අනාගතයේ විඳින්න වෙන දුක් පෙන්වලා තියෙයි. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට ඒ දුක් පෙනෙන්නේ භව වැස්මක් ඇති, භව ආවරණයක් ඇති, අතීත අනාගත දෙක නොපෙනීම පුදුමයක් නෙමෙයි, භව වැස්මක් නැති, භව ආවරණයක් නැති අපේ මේ ජීවිතය තුල පවතින සැබෑම ස්වභාවයත් අපිට නොපෙනෙනකොට ඉතින් ඒ නිසා අපිට පුළුවනි අද දවසේදී බුද්ධිමත් වුණොත් මේ සියලු දුක අපේ ජීවිතෙන් අයින් කරගන්න. කුමක් නිසාද අද අපි මේ විඳින දුක බොහෝ අතීත සසරක ඉඳන් ගినాපු දුකක් නෙමෙයි. ඒ වගේම බොහෝ සසරට අරගෙන යන දුකක් නෙමෙයි. එතන එතන අවිද්‍යාව නිසා, තණ්හාව නිසා දුක හදාගෙන දුක් විඳින පැවැත්මක් තියෙන්නේ. අපි ඒක ටිකක් විමර්ශනය කරලා බැලුවොත් දැන් අපිට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි පෙර ජීවිතයේ කුසල කුසල කර්ම කළා ඒ හින්දා මේ අපි දැන් ඉපදිලා ආය දුක් විඳිනවා අදත් කුසල කුසල කර්ම රැස් කරගෙන මතුවටත් මේ වගේ සසර යනවා කියලා අපි සසරේ ඉඳන් ආව ආපහු කුසල කුසල කර්ම කරගෙන අපි එහා පැත්තට ගිහලා දුක් විඳිනවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් එසේ නොදත යුතුයි. එතන එතන අවිද්‍යාව නිසා හටගත් ස්කන්ධ ටිකට පුද්ගල භාවය ඇති කරගෙන ඒ ඒ ජීවිතය තුළ දුක් විඳින බවක් තියෙයි. නමුත් මේ පුද්ගලයා මේ සත්වයා කොහේ ඉඳන්වත් ආවවත් කොහාටවත් යන කෙනෙක්වත් නෙමෙයි. දුකත් එහෙමයි. අපි කිව්වොත් දැන් අද ඔයගොල්ලන්ගේ ජීවිතේ හැම කෙනාටම මොනව මොන හරි සිහි කෙරුවොත් හොයාගන්න බැරි වෙන්නේ ඕන තරම් දුක් ටිකක් තියෙයි. දරුවන්ගේ ප්‍රශ්න මොන පුරංග ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ණයතුරුසුන් නින්දා පහස යනුම් බනුම් ওই වගේ දේවල් හොයාගන්න බැරි නෑ නේද හැමෝටම තියෙයි හොඳයි අපි මේට අවුරුදු 10ක් පිටිපස්සට ආපහු නුවණින් ගියෝ අද තියෙන දුක් වලින් දුක් කීයක් මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා තියෙන්නේ නැද්ද කීයක් නැති වෙන්නේ නැද්ද අපිට බැලුවොත් නුවණෙන් අපිටම පෙනෙයි සමහර සමහර දුක් අපිට ඉපදිලා ඒ කාලේ තිබුණේ නැහැ. ඒ කාලේ නැති දුක් අද තියෙනවා. හැබැයි අද අපිට දුකක් හැටියට නැහැ. නමුත් එදා මෙහෙම මෙහෙම දුක් ටිකක් තිබුණා කියලා අඩු වැඩි කමක් පෙනේ නේද? ඊට තවත් අවුරුදු 10ක් එහාට ගියොත් මේට අවුරුදු 10කට එහා තිබුණු මේ දැනුත් වෙන දුක් එදා තියෙන්න නැති වෙති. එදා තිබුණු ඒවා අද නැති ඇති. ඒ වගේම අපි හැම කෙනෙක්ම පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ වගේ ගත්තොත් දරුවන්ගේ ප්‍රශ්න මොන පුරාලගේ ප්‍රශ්න ගෙටින් දලගේ ප්‍රශ්න ස්වාම පුරුෂයාගේ ප්‍රශ්න කියලා ওই දුක් මොකක් තිබුණාද? ඉතින් අපි මේ දුක උප්පත්ති වශයෙන් අරගෙන ආවනම් කුඩා කාලේ ඉඳලා මේක විදිහටම තියෙන්න ඕනේ. නේද? ඒ ඉතින් අපි උප්පත්ති වශයෙන් එනකොට දුක අරගෙන ආවනම් ඉපදුණු දවසේ ඉඳලා මේ දුක් ටික තියෙන්න ඕනේ. නමුත් අපිට පෙවුණා කුඩා කාලේ නැති දේවල් තරුණ කාලේදී කියනවා. තරුණ කාලේ නැති දුක් ටිකක් තලත් යන වයසේදී. ඒ එදාත් නැති දුක් ටික වයසට යනකොට. එහෙනම් එතන එතන එතන එතන අපි දුක් එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි බලමු අපිට හිතෙන්න පුළුවන් අපි නැත්නම් මේ සත්‍යය පෙර කුසල කුසල කර්ම කරගෙනයි දැන් ආවේ කියලා මේ අපිට හිතෙන්නේ. ගොඩක් දෙනකොට. ඊට පස්සේ අපි කළ කුසල අකුසල කර්ම වලට අනුව ප්‍රතිසන්දි වශයෙන් යනවා කියලානේ ලෝකෙ පෙනෙන්නේ. නමුත් බුදුහාම බුදුරජාණන් වහන්සේ ඊට වඩා ගොඩාක් ගැඹුරු දර්ශනයක් දෙන්නේ. අපි මෙහෙම කළොත් ඔගොල්ලන්ගේ දැන් හැම කෙනාටම මෙතන මට පේන්නේ ඉන්න අය නම් ගොඩක් වයස අය ඉන්නේ. තරුණ කීප දෙනෙකුත් ඉන්නවා. හරි අපි වයස අවුරුදු 50 60 ඉන්න මේ අම්මා කෙනෙක් උපාසක මහත්තයෙක් ගත්තොත් ඔයගලන්ට ওই රූපය අද හිතෙන්නේ මම කියලානේ නේද? හරි. ඊට පස්සේ තව අවුරුදු 20කට ඉස්සෙල්ලා තිබුණු රූපේ ওই රූපේ දෙක වෙනස්ද සමානද? වෙනස්. එතකොට එදා ඒ රූපෙත් මම වුණා අද මේ රූපෙත් මම. හොඳයි. තව අවුරුදු 40කට පිටිපස්සට ගියොත්. හ්ම්. ඕගොල්ලන්ගේ වයස අවුරුදු 10 කාලෙදී තිබුණු රූපෙකුත් අවුරුදු 30 කාලේ රූපෙකුත් අවුරුදු 50 කාලේ රූපෙකුත් ගත්තොත්. ඔය 10 කාලෙදි 30 කාලේ 50 කාලේ තියෙන ශරීරවල නැත්තම් රූපේ වෙනස් නේද? වෙනස්. එතකොට මට කියන්න දැන් ඕගොල්ලන්ගේ රූපේ තමන්ගේ රූපේ අවුරුදු 10 කාලේ තිබුණු රූපෙද 30 කාලයකද දැන් එකද මම තුනම ඒ රූප තුනම මම වෙන්න බෑනේ ඉතින් අපි උප්පත්තියෙන් ආපු මම හිටියනම් එහෙම වෙනස් වෙන්න පුළුවන්ද එකම කෙනෙක් වෙන්න ඕනේ. ඇයි එහෙම වෙනස් වුනේ? මේ මොකක්ද වෙන්නේ කියලා දන්නවද? තේරෙනවද? නෑ නේද? මම මේ දේශනාවෙන් මේ ටික පැහැදිලි කරලා දෙන්නම්. එතකොට මේ දේශනාව තුළින් මේ ටික පැහැදිලි කරගත්ත හැකි ඒකෙන් දකින්ද ස්කන්ධ ටික පවතින පවතින ආකාරයට මම කියලා හිතා ගන්නවා මිසක ස්කන්ධ ටික මම නෙමෙයි. මේ සත්‍ය පුද්ගලයා ආපු කෙනෙක් නෙමෙයි. කර්මානුරූපව සැකසිත ස්කන්ධ ටික එතන එතන ස්කන්ධ ටික මම කරගෙන විඳින දුකේ පැවැත්මක් නම් තියෙයි. ඉතින් මේ ස්වභාවය අවබෝධ නොවි අවබෝධ කර නොගෙන කිසිම දවසක කෙනෙක් දුකෙන් මිදෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දුකෙන් ඈතර වීම සඳහා ඒකාන්තයෙන් මේ සද්ධර්මය අවබෝධ කර ගත යුතුමයි. ඒ සඳහා මම මේ පින්මුතුන්ට අද දවසේදී මතක් කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ තියෙනවා චූල ගෝපාල සූත්‍රය කියලා. මෙන්න මේ චූල ගෝපාල සූත්‍රය බුදුරජාණන් වහන්සේ වජ්ජි නුවර උක්ක වේලායන් කියන ගමේ ගංගා යුරක වාසය කරන කාලේ වික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම දේශනා කරනවා කොහොමද මහණෙනි මම නුඹලට පෙර ඌවක් කියන්නම් පෙර වෙච්ච සිද්ධියක් කියන්නම්. මොකක්ද? මහණෙනි පෙර මේ මගධ දේශේ නුවණ නැති මෝඩ ගෝපල්ලෙක් හිටියා. හරක් බලන කෙනේ. මේ මෝඩ ගෝපල්ල දවසක් මෙන්න මෙහෙම දෙයක් කළා. වැස්ස හොඳටම වහින කාලේ වැහැලා අවසන් මාසේ ගංගාවල් වල වතුර බොහෝසෙයින් උතුරලා යන කාලෙක ගංගේ මෙතරේ උරගෙන හොයන්නේ බලන්නෙත් නැතුව. එතරේ උරේ තියෙන සැඩපරුසුකම් සමවිසමකම් හොයන්නේ බලන්නෙත් නැතුව. මෙතර ඉඳලා එතරට තමන්ගේ ගවරෑන දැක්කුවා ඒ ගොඩ කරන්න. මෙතර යුර සලකන්නේත් නැතුව, ඊතර යුර සලකන්නේත් නැතුව හරක් ටික දැක්කුවාම මහණෙනි මොකද වුනේ? ඒ මුළු ගව රංචුවම ගඟේ මැද විශාල දියසුලියකට අහුවෙලා මුළු ගව රැල්ලම විනාශයට පත් වුණා. ගව රැළම විනාශයට පත් වුණා. ඒ වගේ මහණෙනි මේ ලෝකේ යම් කිසි ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණේක් වේවා මෙතර ඉවර වගේ මේ ලෝකයේ ගැන නුවණ නැතිනම් පරලෝකයේ ගැනත් නුවණ නැත්තම් මෙලොව ගැනත් නුවණ නැතුව පරලෝ ගැනත් නුවණ නැතුව ඒ වගේම මාර ධර්මය ගැන නුවණ නැතුව අමාර ධර්මය කියන්නේ මොකක්ද කියන එක ගැන නුවණ නැතුව මච්චුදේය ධර්මය කියන්නේ මොකක්ද කියලා නුවණ නැතුව අමච්චුදේය ධර්මය කියලා කියන්නේ මොකක්ද කියලා නුවණ නැතුව ලෝකයට අවවාද අනුශාසනා කරනවා බොහෝ අය එක්බඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචනය අහයි නම් ඇසිය යුතුයි කියලා සද්ධාව ඇති කරගනේ නම් මහණෙනි ඒ හැම දිනාම බොහෝ කාලයක් අවඩ පිණිස අහිත පිණිස දුක් පිණිස පවතින පැවැත්මක් හදා ගන්නවා. ඒ හැම දිනාම බොහෝ කාලයක් දුක් විඳිනවා දුකකටපත් වෙනවා. අර මෝඩ නුවණ නැති ගෝපල්ලා නිසා අහිංසක ගවය අකාලේ මියදුනා වගේ මෙලොවත් පරලොවත් දෙක නුවණින් දන්නේ නැතුව මාර ධර්ම අමාර ධර්ම දෙක නුවණින් දන්නේ නැතුව මච්ච දෙය ධර්මය අමච්ච දෙය ධර්මය මොකක්ද කියලා නුවණින් දන්නේ නැතුව අනුශාසනා කරනකොට ඒ අනුශාසනාවත් යමෙක් අහයි නම් ඒ හැම කෙනෙක්ම ව්‍යසනයකටපත් වෙනවා විනාශ මුඛයකටම යනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා වදාලා. ඊට පස්සේ මහණෙනි නුඹලාට පෙරවුවක් කියන්නේ. ඒ වගේම මගධ රටය මගධ රටේ සිටියා බොහෝම නුවණක් තියෙන කරුණු කාරණා නුවණින් මෙනෙහි කළ බලලා කටයුතු කරන දක්ෂ ගෝපල්ලෙකු. ඒ ගෝපල්ලා ගංගානම් ගඟේ හොඳට බලලා මෙතර ඉවුරත් හොඳට සලකලා එතර ඉවුරත් හොඳට සලකලා මෙන්න මෙතනින් මේ ගවයෝ ඊතර කරන්න පුළුවනි ඊතර කරන්න සුදුසුයි කියලා දැකලා බලලා එයා මොකද කරන්නේ මේ සුදුසු තොටුපොළ තෝරගෙන මෙතනින් එතර කළොත් මේ දිය පහර සිඳගෙන දිය පහර කපාගෙන මේ ගව්‍යන්ට සුවසේ එතරට යන්න පුළුවන් කියලා කරුණු කාරණා සොයලා බලලා ගවයන්ව ඈතර කළා. ඉස්සෙල්ලාම මහණෙනි ගව නායකෝ ගෝපීත්‍ර ලොකු ගවයෝ ඈතර කළා. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණය අය ඈතර කළා. ඊට පස්සේ සාමාන්‍ය ශක්තිවන්ත ශක්තිය තියෙන ගවයෝ ඈතර කළා. ඊට පස්සේ ඒ හැම කෙනෙක්ම සුවසේ දිය පහර කපාගෙන එතරට ගියා. ඊට පස්සේ බලය අඩු දුබල හීන බලයෙන් හීන ගවයෝ එතර කළා. ඒ ගවයොත් එතර වුණා. කෙටියෙන්ම කියනවා නම් දෙව දෙනගේ කිරි උරා බොන එදවසම උපන්න පැටව. ඒ තොටින් එතර කළාම ඒ එදවසම උපන්න පැටවුණු කිසිම කරදරයකින් තොරව සුවසේතරට ගියා ගෝපල්ලාගේ තියෙන නුවණ නිසා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වවදාලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙලෝ යම් කිසි ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා මෙලව කරුණු කාරණා ගැන නුවණින් යුක්තද පරලෝ ධර්මයන් කෙරෙහි නුවණින් යුක්තද මාර ධර්ම කියන්නේ මොකක්ද අමාර ධර්ම කියන්නේ මොකක්ද මච්චු දෙහිය ධර්මයෝ කියන්නේ මොකක්ද අමච්චු දෙය ධර්මයෝ කියන්නේ මොකක්ද කියලා හොඳට නුවණද එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචනය යම් කිසි කෙනෙක් ඇසිය යුතුයයි කියලා හිතයි නම් මහණෙනි ඒ සෑම කෙනෙක්ම මේ කෙලෙස් රෝතස් නැමැති සැඩපහර සිඳලා සුවසේ මෙතර වෙනවා සුවසේම නිවන් පුරයට යනවා කියලා පෙන්වා වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නුවණ නැති ගොපල්ලෙක් ගවරැල ඈතර කරන්නේ කියන අදහසින්මයි කළේ නම ගවරල විනාශයටපත් වුණා. නුවණ තියෙන කෙනෙක් ඒ ගවරල ඈතර කරන්න ඕනේ කියන අදහසින්මයි කළේ. නමුත් හොඳට කරුණු කාරණා හොයලා බලලා. ඉබඳු කෙනා ඒ ගවරල ඈතර කරන්න කියලා කළ දෙයින්ම සුවසේ සියලුම ගවය ඈතර උනා ඈතර කළා කියලා පෙන්නනවා. ඊට පස්සේ ඒකේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි යම්සේ ඒ නුවණැති ප්‍රඥෝ ගෝපල්ලා සුදුසු තුටුපොලින් ගවයෝ එතර කරනකොට සියලුම ගවයෝ කිසිම උපද්‍රවයක් නැතුව එතරට ගියා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම මෙලවත් දන්නවා පරලොවත් දන්නවා ඒ වගේමයි මම මාර දෙය ධර්මයක් දන්නවා මාර දෙය ධර්මයක් දන්නවා මච්චු දෙය ධර්මයක් දන්නවා අමච්චු දෙය ධර්මයක් දන්නවා ඒ මගේ වචනේ යමෙක් අදහයි නම් ඇසිය යුතුයයි කියලා හිතනවා නම් ඒ සියලු දෙනාම සුවසේ පරතරට යනවා යම්සේ උසබ නායකයෝ ගව නායකයෝ ගව පීත්‍රවරු සුවසේතරට ගියා වගේ මේ ලෝකේ සියලු ආශ්‍රව ධර්මයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චේත විමුක්ති ප්‍රඥා විමුක්ති ඇති කරගත්තා වූ රහත්තු ඉන්නවනම් ඒ සියලු දෙනාමත් නිදුකින් සුවසේ මෙතරින් එතරට ගියාය. ඒ වගේ ඊට පස්සේ බල සම්පන්න ගවයෝ ඊට අනුව ඊතර වුණා වගේ යම් අනාගාමි කෙනෙක් ඉන්නවා නම් එයා සුවසේ පරතරට ගිය අය. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයේ බල ඇති අය ගවයෝ ඊතර වුණා වගේ සකදාගාමි කෙනෙක් ඉන්නවා නම් එයා සුවසේ ඊතරට ගිය කෙනෙක්. එයා මෙතරට එන්න අයිති කෙනෙක් නෙමෙයි ඊතරටම යන කෙනෙක්. යම්සේ දුබල රෝග ස්වභාවයෙන් යුක්ත දුබල අපහසු ගවයත් ඊතර වුණා නම් ඒ වගේ මේ ශාසනයේ සෝවාන් පුද්ගලයෝ සසරින් ඈතර වෙච්ච අය යටත් පිරිසෙන් එදවසම උපන්න පැටියොත් මේ නුවණැති ගොපල්ලා නිසා ඈතර වුණා නම් ඒ වගේ යම් කිසි කෙනෙක් මහණෙනි මේ ධර්ම එය දැනගෙන සද්ධා මාත්‍රයක් ඇති කරගන්න සද්ධානුසාරී පුද්ගලයෙක් වෙයි නම් මේ ධර්මයේ නුවණින් මෙන්න මෙහෙම ධර්ම කියනව නේද කියලා නුවණින් දන්නා වූ දක්නා වූ කමක් තියෙන ධම්මානුසාරී පුද්ගලයෙක් වෙයි නම් මහණෙනි මේ ඇත ඒකාන්තෙන් නිදුකින් මෙතරින් එතරට යනවාමයි එතරට යනවාමයි අර ඒ දවස උපන් වසුපැටියක් මෙතකින් එහාතොටට ගියා වගේ ධර්මය අහලා සද්ධා මාත්‍රයක් ඇති කරගන්න ධර්ම සංඥා මාත්‍රයක් ඇති කරගන්න ධම්මානුසාරී සද්ධානුසාරී කියන දෙන්නත් මෙතරින් සුවසේ නිදුකින් මෙතරින් එතරට යනවමයි කියලා බුදුරජාන් වහන්සේ පෙන්වා වදාළා. එතකොට අපි මේ සූත්‍රයෙන් තේරුම් ගත යුතු කරුණු ටිකක් තියෙනවා. කොහොමද අපි හොයාගන්නේ නුවණක් තියෙන ගවපාලක කියන්නේ මොන වගේ කෙනෙකුටද නුවණක් නැතුව ගවයෝ සමවිසම තොටුපොළවල් බලන්නේ නැතුව ගවයෝ ටික දක්කන්න හදන ගවපාලක කෙනෙක් හඳුනගන්නේ කොහොමද? සම විසම තොටු පොළවල් දැන හඳුනගෙන ගවය දක්වන ගවපාලක කෙනෙක් හඳුනගන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා අපිට හොයාගන්න වෙනවා. ඊට පස්සේ තමයි අපි එහෙනම් මේ ගවරලට එකතු වෙන්න ඕනේ මේ ගවරලෙන් අයින් වෙන්න ඕනේ කියලා තීරණය කර ගත හැකි වෙන්නේ නේද? නුවණ නැති ගෝපල්ලට උපමා කළේ මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අනිත් අයව ඈතර කරවන්න හදනවා නමුත් නුවණ නැතුව. ඈතර කරවන්න ගවය ඈතර කරන්න තමයි මේ ගඟෙන් ඈතර කරවන්න තමයි හැදී අනිත් කෙනා. ඒ වගේ මේ සත්‍ය දුක් විඳිනවා මේ අය සසරෙන් ඈතර කරවන්න ඕන කියන අදහස තමයි තියෙන්නේ. ඈතර කරවන්න හැදුවට ඒ ගවපාලකයට නුවණ නැහැ වගේ මේ ඊතර කරවන්න හදන කෙනාට ශ්‍රමණයට වේවා බ්‍රාහ්මණයට වේවා මෙන්න මේ නුවණ නැත්තම් මොකද්ද මේ නුවණ මෙලොව පිළිබඳ දක්ෂ නොවේ නම් පරලොව පිළිබඳ දක්ෂ නොවේ නම් මාර දෙහිය ධර්මයෝ කියන්නේ මොකක්ද කියලා අමාර දෙහිය ධර්මයෝ කියන්නේ මොකක්ද කියලා මච්චු දෙය ධර්මය කියන්නේ මොකක්ද කියලා අමච්චු දෙය ධර්මය කියන්නේ මොකක්ද කියලා නුවණ නැතුව ඒක විස්තර කරන්න දන්නේ නැතුව විස්තර කරලා පෙන්වන්න දන්නේ නැතුව දක්ෂ නැතුව කෙනෙක් තව කෙනෙක්ව ඈතර කරවන්න හදනවා නම් එයා සුවසේ නිදුකින් ඈතරට යන්නේ නැහැ ගංගමැදට ගිහිල්ලා විනාශයටපත් වෙනවා කොහොමද මෙලව දක්ෂ නැහැ කියලා කියන්නේ. එයා දන්නේ මේ ලෝකය තුල මේ ලෝකය තුල පවතින ධර්මතාවය තුල මනාකොට ලෝකයව හික්මාන්න මේ ධර්මයේ කුසල් මේ ධර්මයේ අකුසල් මේ ධර්මයේ සේවනය කටයුතුයි මේ ධර්මයේ සේවනය නොකොට යුතුයි මෙන්න මේ ආකාරයට මේ ධර්මයේ සමාදන් කරවිය යුතුයි කියලා මෙලෝ ජීවිතේ සාර්ථක වෙන විදිහට මෙලෝ ජීවිතේ යහපත්ව පිහිටවන්න දන්නේත් නැහැ පිහිටවන න්‍යාය දන්නේ නැහැ ඒ වගේම මේ අකුසල ධර්ම කළොත් පරලෝ මෙබඳු මෙබඳු පැවැත්මක් වෙනවා. කුසල ධර්ම කළොත් පරලෝ මෙබඳු මෙබඳු සුගතියක් වෙනවා. කුසල අකුසල ධර්ම කළොත් කුසල අකුසල සම්මිශ්‍රව මෙබඳු විපාකයක් පරලෝ ලැබෙනවා. මේ ආකාරයේ කර්ම කළොත් මේ මේ ආකාරයේ විපාකයක් ලැබෙනවා කියලා පරලෝව පෙන්නලා පරලෝව පැත්තේ දක්ෂ කරවන්න දන්නේ නැත්තම් කළුද නොවූ සුදුද නොවූ කර්ම තියනවා ඒ කර්ම තුලින් සුගති දුගති කියන දෙකම අතහැරවලා නිවනට පමුණවන්න පුළුවනි කියලා ඒක පමුණවන්න පමුණවන්න දන්නේ නැත්තම් එයා පරලෝව දක්ෂත් නැහැ. එතකොට මාර දෙය ධර්මය කියන්නේ මොකේද? මච්ඡ දෙය ධර්මය කියන්නේ මොකක්ද? කිමතුනි එන්න මෙතනයි ගොඩාක්ම වටින්නේ මාර දෙය ධර්මය මාර්ය අනුව ගෙන යන ධර්මය මාරයට පමුණවන ධර්මය මොකක්ද කියලා එයා දන්නේ නැහැ මාර්යෝ ගත්තාම ඉන්නවා පස් දෙනෙක්. පංචමාරෝ ජිතෝ නාතෝ කියලා කියන්නේ පස්මරුන් දිනු නාථයන් වහන්සේ කියලා. කන්දමාර, ක්ලේශමාර, අභිසංස්කාරමාර, මච්චුමාර, දේවපුත්තමාර කියලා මාරිය පස් දෙනෙක් ඉන්නවා. එතකොට මෙතනදී මාර ධර්ම කියලා කියන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර කියන මේ තුන් භූමිය අනු යන තණ්හාවක් තියෙනම් කෙලෙසයක් තියෙනම් මෙන්න මේකට කියනවා මාර ධර්ම කියලා. අමාර ධර්ම කියලා කියනවා මොකේදද? සමහර ධර්ම කියලා කියනවා යම් මේ තණ්හාවගේ නැති කිරීමක් වෙයි නම් අවිද්‍යාවගේ නැති කිරීමක් වෙයි නම් මේකට කියනවා අමාර ධර්ම කියලා. මච්චුදීය ධර්මය අමච්චුදීය ධර්මය මච්චුදීය ධර්මය කියලා කියන්නේ මොකක්ද? මච්චුදීය කියලා කියන්නේ මරණයේ ස්වභාව කොට ඇති නැසීමු ස්වභාවකටති ධර්මයන්ට කාමවචර රූපවචර අරූපවචර කියන තුන් භූමිය අනුවම ගිය ස්කන්ධ ධාතු ආයතනයක් තියෙනම් ස්කන්ධයක් තියෙන මේ ටිකට කියනවා මොකද්ද මච්චු දේය ධර්මියෝ කියලා මේ ටිකට කියනවා මොකද්ද මච්චු දේය ධර්මියෝ කියලා මොකද්ද අමච්චු දේය ධර්මියෝ මරණයයි යන ප්‍රඥප්තිය නැති අමච්ච දෙය ධර්මය යම් මේ සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් කියන නව ලෝකෝත්තර ධර්මයක් තියෙනම් එහෙම නැත්නම් සතිපට්ඨාන සම්‍යක්ප්‍රධාන සතර ඍද්ධිපාද පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ධර්මතාවයක් තියෙනවා මෙන්න මේ භූමියට කියනවා මොකද්ද? අමච්ච දිය මාර කියලා. යම් කිසි කෙනෙක් අමච්ච දිය මච්ච දිය කියන දෙක වෙන් කළා පෙන්නලා මාර දිය අමාර දිය කියන දෙක ජීවිතයෙන් පෙන්නලා මේ මච්ච දිය ධර්මය පිරිසිඳ දැකලා මාර ධර්මය ප්‍රහාණය කළ සුවසේ ඊතරට යන්න කියලා පාර පෙන්වන්න දක්ෂ නැත්තම් ඊතර කරවන්න ඕනේ කියන අදහස තිබුණත් ඒ ගෝපල්ලට මේ ගවරල නැත්තම් මේ පිරිස විශේෂණයකටමපත් වෙනවා යම් කිසි කෙනෙකුට මේ මච්චු දෙය ධර්මය නැත්තම් මරණය ස්වභාව කොට ඇති ධර්මයෝ නුවණින් පෙන්නලා ඒ අනුව පවතින මහර ධර්මයේ සිඳලා මාර ධර්මයේ බැහැර කරවලා සුවසේ නිවන් පුරයට යවන්න පුළුවන් නුවණක් තියෙන ගෝපල්ලා වගේ නුවණක් තියෙන ශ්‍රමණේකෝ ප්‍රාඥෙක් ඉන්නවා. අපි මේ ටික අපේ ජීවිතයෙන් පොඩ්ඩක් බලමු කොහොමද අපි මේ මච්චු දෙය ධර්මියෝ මාර ධර්මියෝ අමාර ධර්මියෝ මච්චු දෙය ධර්මියෝ අමච්චු දෙය ධර්මියෝ තෝරගෙන ජීවිතයට ලං කරගන්නේ කියලා. ඒ හරහා මෙතරින් මෙතරට යන සුදුසු තොටුපළ අපිට තෝරගන්න පුළුවන්. කිසිම උපද්‍රවයක් නැතුව එදවසම උපන්න කියලා කියන්නේ. සමහර විටක කවදාවත් අහලා නැති ජීවිතයේ අහපු ඉස්සෙල්ලාම දේශනාව වෙන්න පුළුවන්. එබඳු කෙනාට සුවසේ පරතරට යන කෙනා තමයි යන්න පුළුවන් න්‍යාය ඒ අවවාදයේ තුල තියෙන එකට තමයි එදවස උපංගව පැටිය කියලා කියන්නේ. එතකොට එතනදී මච්චු දෙය ධර්මය කියලා කියන්නේ මොකක්ද? මරණය ස්වභාව කොට ඇති මරණයේ ධර්මතාවය කොට ඇති ධර්මයන්ට ස්කන්ධයන්ට ඒක කෙනෙක්ගේ නෙමෙයි පුද්ගලයෙක්ගේ නෙමෙයි සත්‍යයෙක්ගේ නෙමෙයි අපි මෙහෙම කිව්වොත් ගහක් ගන්න ගහකට වුණත් කුඩා කාලයක් ළමා කාලයක් පැලෑටි අවස්ථාවක් තියෙනවා ගහක් කියන්නේ සත්‍යයක් පුද්ගලයෙක්ද නැහැ හොඳට බලන්න පොළවේ තියෙන ඕජාසාරය අරගෙන තමන්ගේ પરම්පරාවෙන් උරුම වෙච්ච බීජ න්‍යායට අනුව පොළවේ තියෙන ඕජාසාරය උරාගෙන හැදෙන ගහ. ඒ ගහ හේතු ප්‍රත්‍යයයි. අපි කියමු අඹ ගහක් නම් ඒ ගහ හැදෙන්න හේතු වෙච්ච අඹ ඇටයට කියනවා හේතුව කියලා. ඒ අඹ ඇටේ හැදුනේ පොළවේ තියෙන රසෝජා උරාගෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයේ අනුග්‍රහය ලබාගෙන ඒකට කියන ප්‍රත්‍ය කියලා. අඹ බීජයත් පස් දිය ගිනිසුලන් හතරේ උපකාරයත් කියන දෙකෙන්ම හැදුණු අඹ ගහට කියනවා හේතු ප්‍රත්‍යයයි කියලා. ඒ ගහටත් තිබුණ පෙළෑටි අවස්ථාවක්. ඔය ගහ උපන්න වෙලාවේ හරියට සමහර හතු පොළවෙන් උඩට එනකොට පස් ටිකක් තියාගෙන එන්නේ හත් උඩ ඒ වගේ මච්චු දෙය ධර්මය කියලා කියන්නේ මරණය කියන එක අරගෙනමයි උපදින්නේ උපන්න මොහොතෙමයි පටන් ගන්නෙ මැරෙන තත්ත්වයටපත් වෙන්න ක්‍රියාත්මක වෙන්න මරණයම කෙරවල කොට ඉන්නේ මරණය කරාමයි ගමන් කරන්නේ මොහොතකටවත් දස්සනකටවත් නතර වෙලා නැහැ. උපන්නද උපදුණී මැරෙන්න බලාගෙනමයි. දවසක් ඉර බහැලා ඉර පායන කියන මරණයට දවසක් ලඟ වෙනවා. ඉතින් මේ අඹ ගහ මච්චු දෙය ධර්මයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඒකට ලෙඩ හැදෙනවා. ඒ ගහ වුණත් ටිකෙන් ටික ටිකෙන් ටික දිරනවා. යම් දවසක් තියේ තමන්ගේ ආවසන්තතිය ඉවර වෙච්ච දවසට ඒ ගහත් නැරෙනවා මරණයෙන් අවසන් වෙන ධර්මයන්ට කියනවා මච්චු දෙය ධර්මය කියලා ඒ වගේ ඒ උපමා කළා වගේ කෙනා කෙනා මම මම කියලා හිතාගෙන ඉන්න මේ ශරීරයට හිත යොමු කරන්න. මේ ශරීරයේද හේතු ප්‍රත්‍යයයි. හේතුව තමයි අර අඹ ගහට අඹ බීජය වගේ මේ රූපෙට මේ කයට බීජය තමයි පෙර කර්මයෙන් හටගත් පෙර අවිද්‍යා කර්මයෙන් හටගත් කර්ම විඥාණය තමයි මේකට බීජය. කුසල හෝ අකුසල කර්ම විඥාණය තමයි මේකට බීජය. ඒ කර්මය තමයි මේකට තියෙන හේතුව. ඒ කර්මය නැමැති බීජේ හේතු කරගෙන කන බොන බත්පාන් කව්පි මුංගට කියලා කියන්නේ බාහිර සතර මහා ධාතුන් වෙන ආහාරෝජාව. ඒ ආහාරෝජාව ප්‍රත්‍ය කරගෙන කර්මය නැමැති බීජ හේතු කරගෙන ආහාරය ප්‍රත්‍ය කරගෙන හැදිච්ච මේ රූපമിതിය තමයි හේතු ප්‍රත්‍ය මේකයි හේතු ප්‍රත්‍යයයි පෙර අවිද්‍යා කර්මයට හටගත් කර්ම විඥානයේ ඊට අනුව කනබුන ආහාරයෙන් පොළේ තියෙන ඕජාසාරය අරගෙන ගහ වගේ මේ පොළවේ තියෙන ඕජාසාරය කනබුන ආහාර විදියට අරගෙන හැදුණු මේ කය. ද්‍රව්‍ය වශයෙන් ගත්තොත් කෙස් ලොම් නියදත් සම්මස්නහර කියලා කුණුප කොටස් වශයෙන් නිමිති වශයෙන් ගන්න පුළුවන් කොටස් 32ක් තියෙනවා. ධාතු වශයෙන් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරක් තියෙනවා. පටවියාපෝ තේජෝ වායෝ කියලා කියනකොට ඕගලන්ට හිතට අර්ථයේ වශයෙන් කාවදින්නේ නැත්තම් ඒ වචන වල අර්ථය තම තමන්ගේ භාෂාවෙන් තේරුම් ගත්තට කමක් නැහැ. පටවේ කියන වචනේ ගොඩාක් ගැඹුරට යනවා. නමුත් ඕගලන්ගේ අවබෝධයේ පහසුවට අපි මෙහෙම විවහාර කරමු. පඨවි කියන එකට සිංහල භාෂාවෙන් අපිට විවහාර කරනවා අපි පස් කියලා. ආපෝ ධාතුවට අපි දිය කියනවා. තේජෝ ධාතුවට ගිනි කියනවා. වායෝ ධාතුවට සුලභ කියනවා. අපි ඕකට අපිට තේරෙන භාෂාවට පිළේ අර්ථය විතරක් ගන්නවා පෙළට හානියක් නොකොට අපේ තේරෙන භාෂාවෙන් පස් දිය ගිනි සුලං කියන හතරෙන් හැදුණු මේ ශරීරය එතකොට කර්මය නැමැති හේතුව තමයි මේ ශරීරය හැදෙන්න හේතුව පස්දිය ගිනිසුලන් හතර තමයි ප්‍රත්‍යය. මේ කය හේතු ප්‍රත්‍යයයි. මේ කයට කුඩා කාලයක් පැලෑටි අවස්ථාවක් තිබුණා. මේ කයට තරුණ අවස්ථාවක් තිබුණා. මේ කයටත් ලෙඩ රෝග හැදෙනවා. අපි දැක්කන් ඉස්සෙල්ලා ගහ ගහ සත්‍යයක් පුද්ගලියක් නෙවෙයි හේතු ප්‍රත්‍ය හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතා දිරනවා. තීනිමානි භික්කවේ සංකතානං සංකත ලක්ෂණානං මහණෙනි සංකතයන්ගේ සංකත ලක්ෂණ තුනක් තියෙනවා මොකක්ද උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිකස්සඤ්ඤ දත්තම් පඤ්ඤායති ඉපදීම පෙනෙනවා නැතිවීම පෙනෙනවා අතර නැද වෙනස් වීම පෙනෙන. අඹ ඇටයකින් පොළවේ ඕජාසාරේ උරාගෙන හැදිච්ච අඹ ගහ අඹ කුරේ නැසෙනව කවදා හරි ඒ අතර වෙනස්කමක් පේනවා කුඩා කාලයක් තරුණ කාලයක් මධ්‍යම කාලයක් ඒ වගේ කර්මය නැමැති විඥාණය බීජ කරගෙන හේතු කරගෙන කන බොන ආහාර නැමැති සතර මහා ධාතු නැත්තම් පස් දීගින සුලං හතර ප්‍රත්‍ය කරගෙන හැදුණු මේ කය. ඒ කයෙත් වෙනස්කමක් පෙනෙනවා. කුඩා කාලේ, තරුණ කාලේ, මධ්‍යම කාලේ කියලා. ජරා ජීර්ණ ස්වභාවයට මේ රූපය දිරනවා. කවදා හරි දවසක දින්තිලා යනවා මේ රූපය මරණයෙන් අවසන් වෙනවා. මරණයෙන් අවසන් වෙන මේ වස්තුවට කියනවා මච්චු දීය ධර්මයක් කියලා. මේ කය මච්චු දීය ධර්මයක්. මේ කය මච්චු දීය ධර්මයක්. ඒ වගේ තුම් භූමිය අණුවගේ සියලුම ස්කන්ධ ටික දකින්ද ඇති වෙලා පැවතිලා නැති වෙන ස්වභාවයෙන් යුක්ත සියලුම ස්කන්ධ ටික මච්චු දෙය ධර්මය මරණය අවසන් කොට ඇති ධර්මයක් දැන් ඒ තුල අඬන්න වැළපෙන්න පුළුවන් පුද්ගලයෝ නැහැ. සත්‍යය නැහැ. ධර්මතා. ධර්මතා. ආහාර පාන හොයාගන්න ඕන වෙනකොට ඒකට අනුව සිත් ඉපදිලා ආහාර පාන හොයාගන්නවා මම මගේ කියන ක්‍රියාවලියකින් තොරයි. බලන් ඔය නුග ගහක් වගේ දෙයක් ගලක් උඩ හැදුනහම හරියට සත්‍යයක් පුද්ගලයෙක් කරනවා වගේ තේරෙන්නේ. වතුර තියෙන තැනක් හොයාගෙන හොයාගෙන මුල් ගිහිල්ලා තියෙන හැටි බලන්න. සත්පුද්ගල සංඥාවක් මම වගේ කියන සංඥාවක් මට කන්න ඕන කියලා සංඥාවක් තියෙද නැහැ ආහාරය හොයාගෙන පැවැත්ම වෙනවා කියන පැවැත්මක් තියෙන්නේ ඔන්න ඕකට කියනවා මච්චු මේ ස්කන්ධ ටිකට ඉපදිලා මරණය දක්වා ගමන් කරලා මරණයෙන් අවසන් වෙන පැවැත්මක් ඇති හැම එකකටම කියනවා මොකද්ද මච්චු දෙය ධර්මය කියලා මරණයෙන් අවසන් වෙන දෙයට හේතු ප්‍රත්‍ය බව දන්නේ නැත්නම් හේතු නිසා හටගත්ත මේ මච්ඡදීය ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා. විපරිණාම වෙනවා. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි කියලා දන්නේ නැත්තම්. හේතුව සත්පුද්ගල නෙවෙයි අනාත්මයි. ඒ නිසා ජරා මරණ සංඛ්‍යාත මච්ඡුදීය ධර්මයක් වූ මේ කය අනාත්මයි කියලා දන්නේ නැත්තම් මේ කය මම මගේ කියලා ගත්තොත් දුක එනවා කියලා දන්නේ නැත්තම් මේ කය අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දන්නේ නැත්තම් ඒ නොදන්නා කමට කියනවා මොකද්ද මාර දෙය ධර්මය කියලා. ඒ අවිද්‍යාවට කියනවා මොකද්ද මාර දෙය ධර්මය කියලා. ඒ අවිද්‍යාව නිසා ඒ කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා ගන්න බවක් තියෙනනම් ඒ මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා ගන්න කමට කියනවා මාර්ගීය ධර්මයක් කියලා. කයේ ඇත්ත නොදන්න කමක් තියෙනනම් මච්චුදීය ධර්මයන්ගේ ඇත්ත නොදන්න කමක් තියෙනනම් ඒකට කියනවා මාර ධර්මය කියලා ඒ මච්චු දෙය ධර්මිය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න කමක් තියෙනම් ඒකට කියනවා මාර ධර්ම කියලා. යම් කිසි කෙනෙක් ඉපදීම ස්වභාව කොට ඇති මේ කය ලෙඩවීම ස්වභාව කොට ඇති මේ කය දිරීම ස්වභාව කොට ඇති මේ කය මැරීම ස්වභාව කොට ඇති මේ කය ඒ බඳු ස්වභාවයෙන් යුක්ත දෙයක් නේද කියලා දන්නේ නැත්නම් ඒක මම මගේ කියලා ගන්නවා නම් මෙන්න මේකට කියනවා මාර ධර්ම කියලා. මාර ධර්ම කියලා. යමෙක් මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා ගත්තොත් ගත්ත දවසේ ඉඳන්ම එයා ලෙඩ වෙන කෙනෙක්. එයා මහලු වෙන කෙනෙක්. එයා මරණයටපත් වෙන කෙනෙක්. තමන් එක්ක ජරා මරණ තියනවා තමන් ජරා මරණ එක්ක ඉන්නවා ජරා මරණයන්ගේ මිදෙලා නැහැ මාර ධර්මය මොකක්ද කරන්නේ මාර ධර්මයෙන් කරන්නේ මොකක්ද ජරා මරණයන් උරුම කරවන එක මාරය කියලා කියන්නේ මරණය අනුව තමන්ව ගහගෙන යන්න මරණයටපත් වෙන ධර්මයන්ට පමුණවන්න සකස් කරලා තියෙනවා මිසක මරණයෙන් මිදෙන්න සකස් කරලා තියනවද? නෑ. මච්චු දෙය ධර්මයන්ට පමුණුවන එක තමයි මාර ධර්මයෙන් කරන්නේ. හොඳට මතක තේරෙනවද මං කියන එක? තුන් භූමිය අනුව ගිය කෙලේශයන්ට කියනවා මොකද්ද? මොකද්ද කියන්නේ? මාර ධර්ම කියලා. තුන් භූමිය අනුව ගිය ස්කන්ධයන්ට කියනවා මච්චු දෙය ධර්මය කියලා. ස්කන්ධ ටික සත්‍ය පුද්ගලයක් නෙමෙයි. මැරීම ස්වභාව කොට ඇති ධර්මතා ටිකක්. තුන් භූමිය අනුවගේ ස්කන්ධ ටික සත්‍යයක් නෙමෙයි පුද්ගලයක් නෙමෙයි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත මැරීම ස්වභාව කොට මැරීම මරණය කෙලවර කොට විඳීම කෙරවල කොට ඇති ධර්මය තමයි තුන් භූමිය අනුවගේ ස්කන්ධ ටික. ඒ දිරන මැරෙන ස්කන්ධයන්ගෙන් වෙන් නොකොට දිරණ මරණ ස්කන්ධ ටික තමන්ගේ කරවලා දිරණ මරණ ස්කන්ධ ටික තමන්ගේ ආත්මය කරවලා ජරා මරණ දුකට බඳවන කෙලෙසයට කියනවා මාරදීය ධර්මය කියලා. ඉතින් යම් ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණේක් වේවා මේ තුන් භූමිය අනුව යන කෙලෙසයක් තියෙන මේක මාරදීය ධර්මයක්. කියලා දන්නේ නැත්නම් මේ මාරධේය ධර්මය නැතිකරන්න අමාරධේය ධර්මයක පිහිටිය යුතුයි. ඒ මේ අවිද්‍යා තණ්හා කියන මූලක්ලේශ දෙක අයින් කිරීමෙන් කියලා දන්නේ නැත්නම් මේ ස්කන්ධ ටික සත්පුද්ගල නෙවෙයි මච්චු දෙය ධර්මයක් කියලා දන්නේ නැත්නම් ඒ මච්චු දෙය ධර්මයන්ට නෙමෙයි ඒ මච්චු දෙය ධර්මයන්ගෙන් ඉවත් වෙන විදියට සිහිනුවන මච්චු දෙය ධර්මිය මච්චු දෙය ධර්මයක් හැටියට දකින එකම දන්න නුවණම අමච්චු දෙය ධර්මයක් කියලා පෙන්වන්න දන්නේ නැත්නම් ඊතර කරවන අදහස තිබුණට එයා සුවසේ අනිත්‍යය ඊතර කරවන්නේ නැහැ. ඒ හින්දා හොඳට මේ පින්වතුන් තේරුම් ගන්න යම් කිසි ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා මෙලොව යහපත පිණිස පරලොව යහපත පිණිස දෙපැත්තෙම අභූර්ධිය පිණිස පවතින යමක තමන් හික්මෙව්ව වෙනවා මෙපමණකින් කුමකින්ද මෙන්න මේ ධර්ම මාර ධර්මයි මෙන්න මේ ධර්ම අමාර ධර්මයි මේ ධර්ම මච්චු දෙය ධර්මයි මේ ධර්ම අමච්චු දෙය ධර්මයි කියලා පෙන්නලා මච්චු දෙය ධර්මයන්ට පමුණුවන මාර ධර්මයෙන් අයින් කරවලා අමච්චු දෙය ධර්මයන්ට පමුණුවන අමාර ධර්මයක පිහිටවනවා නම් අන්න ඒ පිරිසේ එදවසම උපන් වහපෙටියට තිරුණා වගේ ඒ එක දේශනාවක් අහලා තියෙන කෙනෙක් කවුද හෝ තතරින් ඈතර වෙනවා ඒක මම දැන් ඔය පෙළේ තියෙන අර්ථය තේන්නේ මං කෙටි කළා කැටි කළා ජීවිතයෙන් පෙන්වන්නම් ඕගොල්ලන්ට ඒකෙන් කියන්නේ මෙන්න මේකයි. පින්වතුනි අපි හැම කෙනාම ගොඩක් වෙලාවක චතුරාර්ය සත්‍ය තාපැත්තක මේ ගත්තේ චතුරාර්ය සත්‍යය. මච්චු දෙය ධර්මය කියලා කිව්වේ මොන සත්‍යයටදයි ති මච්චු දෙය ධර්මය? ඕනම දෙයක් අපිට විග්‍රහ කරගන්න හරි පහසුයි ඒ දේශනාව තුළ අඩංගු චතුරාර්ය සත්‍යයට අඩංගු සත්‍ය ගවේෂණයක් කළොත්. මච්චු දෙය ධර්මයෝ කියන එක මම පෙන්වන්නේ ඕගලන්ට කොහොමද? යම් ධර්මයක් මරණය අවසන් කොට ඇතිනම් ඒක මච්චු දෙය ධර්මයක්. ඒ අනුව ඒ න්‍යාය පිළිහිලා මම විස්තර කළේ මොකද්ද? තුන් භූමිය අනුව ගිය ස්කන්ධ ධාතු ආයතනයක් තියෙනම් මේක මච්චු දෙය ධර්මයක්. මච්චු දෙය ධර්මය කියලා කියන්නේ දුක්ඛ සත්‍යයට තව නමක්. ඒ දුකට පමුණුවන ඒ මරණයට පමුණුවන මරණයේ තමන්ව තමන් මරණයව යා කරන යම් කෙලෙසයක් තියෙනම් ඒකට මම කිව්වා මොකද්ද? තුන් භූමියන් යන කෙලෙසයක් තියෙනවා. ඒකට කිව්වා මාර දෙය ධර්මයක් කියලා. මේ මාර දෙය ධර්මය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය මොන සත්‍යද? සමුදය සත්‍යයට නම. සමුදය සත්‍යයට නම. අමාර දෙය ධර්මය කියලා කියන්නේ අමච්චුතිය ධර්මය කියලා කියන්නේ නිවනට නමක්. එතකොට අපි ඒ ටික කැටි කළා කැටි කළා මෙන්න මේ විදිහට ජීවිතයට ගන්න හුරු වෙන්න ඕනේ. මේ චතුරාර්ය සත්‍ය මම වෙන් කළා පෙන්නුවේ චතුරාර්ය සත්‍ය ගැන දන්න කියන තව පුද්ගලෙක් බිහි වෙන්න නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කරන්නේ තමන්ව අවබෝධ වෙන එක තමන්ව අවබෝධ කරගන්න එක තමන් පැත්තක ඉඳගෙන තව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවබෝධ වෙන කෙනෙකුත් දකින්න එපා එතනදී තමන් හොඳට මෙන්න මේ විදිහට දකිනවා දුක්ඛේ ඥානං කියලා දකිනවා නම් අද තමන්ගේ ජීවිතයටම නැඹුරු වෙලා තමන්වම දකින්න. අනේ මම මේ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත, මහලු වෙන ස්වභාවයෙන් යුක්ත, මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්ත අද මගේ මේ ජීවිත පැවැත්මම දුකක් නේද කියලා කෙනෙකුට පෙනෙයි නම් ඒකට කියනවා මොකද්ද? දුක්ඛේ ඥානං කියලා. අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා නෙමෙයි. හොඳට තමන් තමන් උත් නැඹුරු වෙලා බලන්න තමන් අද ලෙඩ වෙන කෙනෙක් නෙමෙයිද? තමන් මහලු වෙන කෙනෙක් නෙමෙයිද? තමන් මරණයටපත් වෙන කෙනෙක් නෙමෙයිද? ප්‍රිය විපයෝග දුක් ලැබෙන කෙනෙක් නෙමෙයිද? අප්‍රිය අමනාපදී ලැබීම නිසා දුක වෙන කෙනෙක් නෙමෙයිද තමන්? එහෙනම් මගේ නිබඳු ජීවිත පැවැත්මක් අද දවසේ තියෙන මේක දුක නේද කියලා යම් කිසි කෙනෙකුට තමන්වම පෙනෙනවා නම් අද මේ ඉන්න මට්ටම මේ තියෙන මට්ටම දුක නේද කියලා ඒකට කියන දුක්ඛේ ඥානං කියලා. ඔගොල්ලෝ දන්නවද තමන් ජරා මරණ දුකේ අනෝ යන්නේ කුණේ කොහොමද කියලා මච්චු දෙය ධර්මයක් වූ අනිත්‍ය වූ ව්‍යාධිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට මරණය ස්වභාව කොට ඇති මේ මච්චු දෙය වස්තුව මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා ගත්ත එකම එක දේ විතරයි ඕගොල්ලෝ කළේ මේ පැවැත්මට ඕගොල්ලෝපත් වෙන්න. කය දිරණ එකක්. කය ලෙඩ වෙන එකක්. කය මරණයේ ස්වභාව කොට ඇති දෙයක්. ඒ දිරණ ලෙඩ වෙන මැරෙන කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා දකිනවද? එපමණකින්ම එයා ජරා මරණ මගේ කරගත්තා. ජරා මරණය මමලු. ජරා මරණ මගේලු. ජරා මරණ මගේ ආත්මෙලු. ලෙඩවීම මම කියනවා නම් ලෙඩවීම මගේ කියනවා නම් ලෙඩවීම මගේ ආත්මයයි කියලා කෙනෙක් කියයි නම් මහලු බව මම කියලා මහලු බව මගේ කියලා මහලු බව මගේ ආත්මය කියලා යමෙක් කියයි නම් මරණය මම කියලා මරණය මගේ කියලා මරණය මගේ ආත්මය කියලා යමෙක් කියයි නම් එයා ජරා මරණයෙන් මිදෙනවද? නැහැ. එයා කයට විතරයි මේ රූපයටයි මම මගේ කිව්වේ. හැබැයි රූපය ලෙඩ වෙන එකක්, දිරන එකක්, මැරෙන එකක්. රූපය දිරන එකක්, ලෙඩ වෙන එකක්, මැරෙන එකක්, ඒබඳු රූපය කෙනෙක් මම මගේ කියනකොට ඉබේම නෙමෙයිද ජරා මරණ මම මගේ කියලා තියෙන්නේ. එහෙනම් රූපය මච්චු දෙය ධර්මයෝ කියලා කියන්නේ ලෙඩවීම ස්වභාව කොට, දිරීම ස්වභාව කොට, මැරීම ස්වභාව කොට ඇති ධර්මයක්. එබඳු මච්චු දෙය ධර්මයෝ මම මගේ මගේ ආත්මයයි කියලා ගන්න මාර ධර්මයක් තමන්ගේ මනස තුළ ඇති තාක් එයා මරණයටම සුදුස්සෙක් වෙනවා මිසක ජරාවටම සුදුස්සෙක් වෙනවා මිසක රෝගයටම සුදුස්සෙක් වෙනවා මිසක අජරාම රෝගයක් වෙන්නේ